ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලදදේ සිත සතුටින් බිඳ වෙසෙන මිනිස්සු පොළවෙ නිහි සයනෙ ගොඩ නැගූ මිනිස්සු කරුමේ දෙකෙම වඳ වෙන හිරු සදිසි මිනිස්සු පොළවේ බිම අහසේම වෙදන ලෝකයේ දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයි පොළවේ බිම අහසේම බෙදන ලෝකයේ දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයි ඉඳහිට හෝ සපැමින සිත් සතන් සැනැස්සූ කරුමෙකිම වඳ වෙන මල් සදිසි මිනිස්සු ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනසූ කරුමේ එකෙම වඳ වෙන සඳු සදිසි මිනිස්සු කරුමෙක්කෙම වඳ වෙන හිරු සදිසි මිනිස්සු කරුමෙක්කෙම වඳ වෙන මල් සදිසි මිනිස්සු කරුමෙක්කෙම වඳ වෙන සඳු සදිසි මිනිස්සු